මහමග යනේන අය ගැන කතා කරන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. නමුත් නාගරික පරිසරයක ප්‍රධාන වීදිවල අයාලේ යන ගවයන් සිටින එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මේ නිසාම මාර්ගණතුරු සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා. ගවයන්ගේ හිමිකරුවන් මේ ගැන අවධානය යොමු නොකරන්නේ දේශපාලනිකව ඇති උදව් නිසා කියලත් මහජනතාව මැසිවිලි නගනවා. අම්පාර නගරයේ ප්‍රධාන වීදිවල ගවයන් නිදැල්ලේ හැසිරීම නිසා අනතුරු බොහොමයක් සිදුවී තිබෙනවා. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැන ජනතාව කියන කතා මේ විදියට අපිට අහන්න ලැබුණා. සුනිල් ත්‍රීවිල්රියදුරේ. ගවයන් අයාලේ යන නිසා මහත් දුෂ්කරතාවයකට පත්වී සිටින බව ඔහු පවසනවා. අපි රාත්‍රියට යනකොට අනගර සභා සීමාවේ යම්පාර හරක්ගෙන් හරිම හිරියරයි. ඒ හරක් රෑට ගාල් කරන්න රෑට නිදල්ලි තමයි ඉන්නේ පාර දෙපැත්තේ. නගර සභාවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න මේ වෙනුවෙන් අපි කියන්නේ මේ පාරවල් තුනේම එක වගේ. මේ කියන්නේ මේවා මින් ඉදිරියට කරගෙන යන්න දෙන්න එපා. මේවට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි කියන්නේ. පසුගිය දිනක සිදු වූ රියා අනතුරට මූලික හේතුව වුණේ අයාලේ යන ගවයන්. එම සිද්ධියට මුහුණ දුන් පාලිත මෙසේ අත්දැකීම විස්තර කළා. දා යනකොට අපි දෙන්න මායි යාළුවෙක් ගියේ බයික් එකේ යනකොට මේ අපි ගානට ගියේ يعني අඩු මේ ගිහින දැස්ස එකපාරටම හරකෙත් පැන්න තමයි වැදුනේ. පැදන් ගියේ මම පැදන් ගියේ මේ කකුල පොඩ්ඩක් මෙව වුණා. මෙතන තොල මේ නිකට පොඩ්ඩක් පැනලා අර පිටිපස්සේ ගිය කෙනාගේ මැවුම් ගාලා හක්ක පොඩ්ඩක් මෙවලා තියෙනවා. ඉතින් අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙනින්ද පොඩ්ඩක් හරක් අයින් කරා නම් ඉවරයි. නිශ්ශංක අපිත් එක්ක කිව්වේ ගවයන් අයාලේ ගැවසීම රාත්‍රියයට ගමන් බිමන් යනායට බාධාවක් කියලා. මේ හරක් ඇති කරනයක වැරද්දන තිීන් අරක් නිදල්ලේ ලෙහල දානවා එක වැරත් දල්ලපු වැරද්ද පාරියන වාහනවලට කැන පාරි තනියෙන් විතරන්නේ යන්න වාහනෝල තව ළමයි එක් යනවා ගොඩක් තියෙනවන තනී යන්න ඒක වෙනකොට හරක් හදිසි පයිනවනි වැන පහමිති අපිට ලොකොලොකු ප්‍රශ්නට මුණ පාන්ඩෙනවා ඉට පස් හරක් අයිතිකාරයොත් නෑ කවරුවත් නෑ ඉදිරිපත් වෙන්නේ ඊට පස්සේ ඒවාගේ ප්‍රශ්න තව තියෙන්නේ. අපි මේ ගැටලුවට විසඳුමක් සෙවීමට සම්බන්ධ කරගත්තා අම්පාර නගර සභාවේ උපසභාපති සමන් මොරායස් මහතාව. ගවහිමියන් උත් මේකදී දැනුවත් වෙන්න නගර සභාවක් විදිහට අපිට 100 100ක්ම මේක නිවැරදි කරන්න බෑ. තමන් අයිතිය නම් තමන්ගේ ගවයන් දැන් අයාලේ යන්න ගියොත් ඒ දඩ මුදලත් එයා ගෙවන්න ඕනේ. ඒ නිසා කාටවත් දඩ මුදල් ගෙවන්න අවශ්‍යතාවයකුත් නැහැ. තමන් නැති කරන ගවයන් ප්‍රමාණය හරියටම ඒ සාධාරණව කරගන්න පුළුවන් නම් ඒ වැඩේ කාටවත් මේකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. වැඩිදුරටත් එතුමා ප්‍රකාශ කළේ මේ සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුවක් පිළිබඳව. ඉතින් ගවයන් ගාල් කරලා හදන්න ගියාම තියෙන ජල සම්පත පිළිබඳව සමහර තන පිට්ටනිය ටිකක් ඈත් වෙලා තන පිට්ටනිය වලට යන්න වෙනවා සමහරට කිලෝමීටර එකමාර දෙක යන්න වෙනවා. ඉතින් නගර සභාව මගින් තන බිම් හරි ඉඩම් හරි දීමේ බලතලයක් නගර සභාව තුළ නැහැ. තොට මේකට බලධාරීන් ක්‍රියාත්මක විය යුතුය. ඒ කියන්නේ රටේ මේ මේ දේශපාලන අධිකාරිය ඒ අයගොල්ලෝ දිස්ත්‍රික් සම්බන්ධ කරන රැකීම වලදී මේ මේ ප්‍රශ්නේ අපි යොමු කරලා තියෙනවා. එතකොට ඒ අය තේරුම් තීරණුවක් ගන්න ඕනේ මේ මේ ගොවියන් විනාශ කරනවද නැත්නම් ගොවිය රැක් ගන්නවද කියලා. ගවයන් හට නීති කියා දීමට ජනතාවට පුළුවන් කමක් නැහැ. නමුත් ගවයන්ගේ හිමිකරුවන් මේ පිළිබඳව දැනුවත් වනවා නම් නීති ක්‍රියාත්ම කරන අය මේ පිළිබඳව සොයා බලනවා නම් අයාලේ යන ගවයන් නිසා සිදුවන රියානතුරු අඩුවනු ඇත.